අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට සැසිවාරයකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරයේ සභාවෙන් නැගෙන අනිකුත් ප්‍රශ්න ප්‍රකාශන වලට සාදර වෙලා අපි රජි මාතැයිලා හිටමු සැසිවාරය ආරම්භ කරන්න ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අවසරයි පෑඳුනේ ගරු ස්වාමීන් වහන්සේ සාමාන්‍ය සමාධියකින් ආනාපාන සති භාවනාව කරන මට සාමාන්‍ය ජීවිතයේදී gedara dora කටයුතු කරන අතරතුර විතර කිපෙන සුළු බවක් දක්වයි. අයෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමට උත්සාහ කර සමාවෙන්න යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමට උත්සාහ කරමි. උත්සාහය නිෂ්ඵල වී නිතර කෝප වේ. මා කුමක් කළ යුතුද? නිරෝගී සුව ලැබේවා. ඔය ඇත්තටම ඉස්ලාම් වෙන්නේ අපි කේන්ති යනකොට කේන්ති යන බව දන්නකම ඉතින් පහුවෙන්න පහුවෙන්න පාලනෙන් ගිලිනවා. ඒ නිසා කේන්ති යනකොටම මුලින්ම අල්ලගන්න එක තමයි යෝනිසෝමනස්කාරය කියන එකේ ඒකාර්ථයක් මුලින් අල්ලනවා කියන එක. එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කරනවා කේන්ති ගිහිලා අතරමඟදී ආවුණත් පුළුවන් තරම් උත්සාහ කරනවා කේන්ති කියන එක පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක නීතරමට කේන්ති යනවා අද මට කේන්ති මෙන්න මේ මට්ටමේදී මම අනිත් දවසේ මේිට මෙච්චර යන්න ඉස්සර වෙලා කේන්තියන් ඉස්සර වෙලා මම මේක අල්ල ගන්න ඕනේ කියලා ඒ මුලට ගැනීම තමයි ඒකට තියෙන්නේ එක විදිහක බලනකොට 아무තු අර්ථකතනයක් යෝනිය කියලා කියන්නේ ස්ත්‍රීලිංගෙට. ඒක තමයි හැම තැනකම මුල. ඒ නිසා ද්වේෂයේ මුල බලන්න යෝනිය බලන්න හටගන්ම බලන්න ඕන. ඒකට නිතර කේන්ති යන එකනට අදාහ වුණේ මට 99ට තද වෙලානේ. අර 99 තෙට තද වෙලයි කියලා කියන්නේ. 99ට නැගලයි කියලා අනිත් දවස් වලට 98 දී අල්ලතයි. ඊට පස්සේ 97 දී අල්ලතයි. ඒ කියන්නේ අපි අර පටන් ගන්න තැන කිට්ටු කරනවා. ඉතින් ඒක සිදුවෙන කාලේ නරඹන්නටත් ඒකට ලක් වෙන එකකට වෙන්නේ වෙන මොනක්වත් වෙලා නැහැ මගේ කේන්තිය දිගටම යනවායි කියලා. ඔය යෝනිසෝමනස්කාරපත හැංගීමක් තියෙන එක නම් බලන්න කේන්තිය අනේකත් යනවා. අල්ලන එකත් අල්ලනවා. වෙනදට වැඩිය මෝරණ්ඩ කලින් නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවේ අල්ල ගන්න පුළුවන් නම් මුලට ඇදීම සිද්ධ වෙනවා. ඒක තමයි යෝනිසමනස්කාරය කියන්නේ. ඉතින් ඒක හරි වෙහෙස කරයි. මොකද මිනිස්සු බයිනවා ඔබ භාවනාකාරය. උඹට කොහොමද කියන කියන්නේ අපිට තරම් නැති කියන තියනවායි කියලා. ඒක නට අහල අහල පහල ඉසුළු ඔලු විලු කරනවා. Tamandat හිතෙනවා තාම කේන්ති යනවායි කියලා. නමුත් ඥානය කියලා කියන්නේ ඕනේ සලකා බලනවා කියලා කියන්නේ කේන්ති එච්චරටම අන්තයට යන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් මෝරන්න ඉස්සලා මල් පැල ගන්න ඉස්සර වෙලා චිත්තක්ෂණයට කලින් අල්ල ගන්න වැඩපිළිවෙල වෙනවද කියන එකට තාම මේ ප්‍රශ්න කරුගේ අවධානය ලක් වෙලා නැහැ. නමුත් දන්නවනම් තමයි කේන්ති ඉන්නේ නිතරම කියලා මේක ඕන තරම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මට වෙන්න තරම් විතික්‍රමණය වෙන්නේ ඉස්සර වෙලා මේ කේන්ති එනවා. ඒ කේන්තිය කවදාකවත් එක සැරේ එන්නේ නැහැ. විපස්සනා කරන කෙනෙකුට තියෙන සුද්ධ නීතියක් තමයි විපස්සනාදී කිසිම දෙයක් හදිසිය වෙන්නේ ඒ ඒක නිකන් බොරු කතාවක්. හැමදේම හේතුඵල සහිතව ක්‍රමක ක්‍රමිකව යන්නේ. ඒ නිසා ඕන තැනකින් අල්ලගත්තොත් ඊට කලින් හෝ ඊට පහු වෙන්න පුළුවන් අවස්ථාව Tamanට තියෙනවා ලෑස්තිලා යන කෙනාට. ඒ නිසා කේන්ති පිළිබඳ කේන්ති ගන්න නැතුව ඒ ඒක එන්න මෝරනකොට එනකොටම මුලින් අල්ලා ගැනීමේ කටයුත්තට අවධානය යොමු කරන්න නම් මොකද්දෝ සාහසික ක්‍රමයකට මොකද්දෝ හාස්‍ය ක්‍රමයකට මොකද්දෝ අරුම ක්‍රමයකට කේන්තියට කැමැති වෙන්න වෙනවා. අනිත් දවසෙත් වරෙන් එනකොට මම බලන්නේ කල්ැතු අල්ලන්න පුළුවන්ද කියලා. ඉතින් යෝනිසමනසිකාරය කියලා කියන්නේ කේන්තියට කැමැති වෙන එක කැමැති වෙනවා කියන එක පරිශෙන්ට ලක් කරන අදහසෙන් කේන්තියට කැමැති වෙන එක නෙවෙයි. අයෝනිසමනසිකාරය කියලා කියන්නේ කේන්තියට කේන්ති ගන්න එක. ඒ කේන්තියට කේන්ති ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒක තමයි කේන්තියට අවශ්‍ය කරන ආහාරය. ඒක තමයි කේන්ද්‍ර අවශ්‍ය කරන පොහොර. ඉතින් මේ පොහොර දාන්න නැතුව එක්කෝ මධ්‍යස්ත වෙන්න නැත්නම් මට කේන්ද්‍රකාරය මට නැවත නැවත කේන්ද්‍රය වරෙන් එනකොට ඉවෙනදට තරම් පමානෝවි අප්‍රමාදීව මෝරණ්ඩ කලින් නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවේ අල්ල ගන්න පුළුවන්ද කියන එක බැලුවොත් Tamandමත් ඒක නිරීක්ෂණය කරන එක නිරීක්ෂණය කළ ඉවරලා එහෙම විනිශ්චයකට එන එක අමාරුයි. ඊටවට වැඩිය කේන්ති නිතර නිතර යනවා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. යෝනිසෝමනසිකාරය කියන වචනේ හාස්කම දන්නවනම් එන කේන්තිය එච්චර කල්යන්න ඉස්සර වෙලා මොර අතුයිටි විහිදලා වැවෙලා මල් පැලගන් වෙන්නේ ඉස්සලා අල්ලගන්න එක තමයි ඒක තමයි එකම ක්‍රම විපස්සනාට තියෙන්නේ. අනිත් එක තමයි සමතේදී අපි කරන මෛත්‍රී භාවනාව. නිතරම හිත මෛත්‍රී ශේෂ්ඨක පටන් ගන්නවා සුන්දර තැනක ජීවත් වෙනවා සුන්දර දේවල් ගැන කතා කරනවා නරක නපුරු කටුක දේවල් පුළුවන් තරම් බැහැර කරලා ප්‍රියමනාපයත් එක්ක ඉන්නකොට කීන්තිය తాවකාලිකව යටපත් කරන්න පුළුවන් නමුත් ආයශරයක් හේතුවක් අපම එන්න පුළුවන් නමුත් මුලට අල්ලන්න ගියොත් අපිව කරන දෝසූපසංහිත කියන ගතොත් අඤ්ඤනිමිත්තං මනසිකරෝති ආදීනවං මනසිකරෝති අසත්‍ය අමනසිකාරං අමනසිකරෝති නැත්නම් විතක්කාන සංඛාර සංඨාන ඒ ද්වේෂයේ මුල පටන් ගන්නකොටම අල්ලන්න ඕනේ ඒ නිසා මේක විතක්ක සංඨාන සූත්‍රය අපි ගොඩක් සාකච්ඡා කරේ චන්දුප සංහිත කියන පැත්තෙන් ඉස්සලම තියෙන එක ඒක දෝසූප සංහිත පැත්තෙන් අරගන්න ඒ කාරණා පහමයි ඔය අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්නේ ඒ නිසා නැවත නැවතත් ඒ කෙනාට කේන්ති ආවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. කේන්ති නැතුව මේ වැඩේ විසඳන්න බෑ. එන්නම ඕන. නිර්වන් සන්නයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය ප්‍රගුණ කිරීමේදී තව තමන්ට හුරු එක මාර්ගයක් එනම් එක ආශ්වාස ප්‍රශ්වාස ඇතුළීම පිටවීම දෙක බඩේ පිම්වීම හැකිලිම හෝ තුන නාස අග හා ගැටෙන තැනක සිත තැබිය යුතු බව වහන්සේ මුල් දිනවල අපට දේශනා කළ මෙම ආනාපාන සතිය තවදුරටත් ප්‍රගුණ කිරීමේදී දියුණු කිරීමේදී එම තෝරාගත් මාර්ගයේ පමණක්ම භාවිතා කළ යුත්තේද? යුතු නේද? නැතහොත් මේවා අතර සිතගෙන යෑමේ වරදක් නැද්ද? උදාහරණ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස ඇතුල් වීම පිටවීම බලන අතරම පිම්බීම හැකිලීම වෙතටද හුස්මගෙන යාම ජීව විද්‍යාත්මකව හුස්ම පෙනහළ දක්වා ගමන් කරන බවත් එතනින් පිටවන බවත් අප ඉගෙනගෙන ඇත. මේ කරුණ භාවනාවේදී යොදාගන්නේ කෙසේද? මේ තැනදී අප සලකන්නේ නාසයෙන් ඇතුළන වායෝ ධාතුව බව මගේ සිතේ ඇත. මෙම කරුණු දෙක පහදා දෙනමින් කාණකිල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතන අතර තවත් කාලයක් අප යන අයට මෙම සද්ධර්මයේ බහලා දීමට ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි. සරල වගේ වෙනකොට ඊටාම ඒ කියන්නේ පටලවා ගැනීම තියෙනවා හොඳට පටලවාගෙන තියෙනවා ආනාපානේ බලනවා කියනවා ආයසරක් කියනවා නාසිකාග්‍රේ බලනවා කියලා ඊට පස්සේ කියනවා පිම්බි මැකිලින් බලනවා කියලා. ඉතින් මේකට ආනාපානේ බලනවා කියන්නේ මේකට කියන්නේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රකාශ වෙන අවස්ථා තුනක් තියෙන්න පුළුවන්. වායෝ පොට්ටබ්බ ධාතුව උදර උදරච්ඡද චලනය අනුව පිම්බි මැකිලින් වශයෙන් පේන්න පුළුවන්. ඒ නැත්නම් ගැනීම හෙලීම් වශයෙන් පේන්න පුළුවන්. ඒ ගැනීම හෙලීම් වශයෙන් පේනකොට නාසිකාග්‍රේ හෝ උඩුතලේ හෝ මොකක් හරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ එකක්වත් විනිශ්චය කරන්න එපා. අපිට යම් හේයකින් ලොකුම ලොකු වාසනාවක් තමයි ආනාපාන හිත ගන්න පුළුවන් නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතු ක්‍රියාවලිය බලනවනේ ප්‍රසිද්ධ දේ බලල්ලා මොකන්ද මොකද්ද වැඩිම පේන්නේ මොකද්ද ප්‍රකටව පේන්නේ මොකද්ද හොඳටම ප්‍රසිද්ධව පේන්නේ එච්චරයි ඒක බලාගෙන ඉන්නකොට මොනව වෙනුවත් කමන්නේ හැබැයි ඒක බලන එක තව එකක් බලන්න ගියොත් එන ලකුණු කැපෙනවා එනිසා බලනවා සහ පේනවා කියන දෙක විස්තර කරන්න වෙනවා Tamanට ප්‍රසිද්ධ තැන බලාගෙනකොට මොන දේ පෙනුනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දේ බලන ඉන්නකොට තව දෙයක් බලන්න කියනවා අනිවාර්යයෙන් මේ දෙයට අනතර කිරීමක් වෙනවා. මේකෙන් පැන යාමක් වෙන නිසා බලන්න යෑම යමක් කරන්න යෑම චේතනාපූර්වක හැම වෙලාවෙම විපස්සනාට වශයි. ඒ නිසා මෙතන හරි සංකරතමතියේ ලේසිම ක්‍රමය තමයි කායට හිත යොදනකොට මරණ නැති බව ලක්ෂණයක් වශයෙන් හුස්ම ගන්න බව තේනවා නම් ඒක තේරෙන්නේ උදරච්ඡද චලනයේද ප්‍රසිද්ධව පේන්නේ නැත්නම් නාසිකාග්‍රේද නැත්නම් වෙන කොහෙද කියලා එයාටම පෙන්වන්න කියන්නේ. ඒක තමන් තෝරන්න ගියාම තමයි ප්‍රශ්න මතුවේ. ඊට පස්සේ ඒක මූලස්ථානය කරගෙන ඉන්නවා. එතකොට කොච්චරද පේන්න පුළුවන් ආනපානෙන් තොර ඇඟේ වතුර නලියනවා වගේ, කූඹි දුවනවා වගේ, උණුසුම් පදාස, සීතල ඕන දෙයක් පේන්න පුළුවන්. ඒකක්වත් බාධාවක් නෙවෙයි ඔක්කොම භාවනා දියුණු. හැබැයි ඒව බලන්න ගියොත් එහෙනම් ලකුණු කැපෙනවා. එහෙනම් හිත කැඩෙනවා. පෙනුනට කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ මූලික උපදේශ පන්තිය නැවත අහන්න gedera ගිහිල්ලා හරි කමක් නැහැ. ඔක්කොම පට ඇරලා කියලා තියෙනවා. නමුත් Taman ටිකක් භාවනා කරන්න තු මේ මොකද්ද මේ කියන්න හදන කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා එක සැරෙන්න තේරුන්නේ නැහැ කියන එක දෝෂෙකුත් නෙවෙයි. ලක්ෂ වාරයක් අහලා කමක් නැහැ. මේ භාවනාවේදී ඇති හැටිය දකිනවා මිස ඇති හැටිය බලනවා නෙවෙයි. බලන්න ගිය ගමන් පටලයි. මෙතන උගවදෙනකොට භාවනාවට බැහැ ගන්න බැරි ඒගොල්ල මොනවද ගෙදරින් හිතාන ඇවිල්ලා තියෙනවා. ඒව බලන්න තටමන. ඒ තටමන තාකල් බල්ල වලි ගැල්ලන්න කරකින්නේ හයියේ. එච්චර තමයි. එක දන කරකැවේ. හොඳට විවේක වෙලා මොනවද පේන්නේ කියලා ඒක තව කෙනෙකුට පේන තාලෙම කියනවනම් භාවනා 150ක් විතර ඉවරයි. ඉතින් අපි අද ඉන්නේ හත් වෙනි දවසේ. ඒ වුණත් අපි අර මූලිකම දේවල් තාම සාකච්ඡා කරනවා නරකක් නැහැ. මොකද මේ කාරණාව ලේසි නැහැ. ඔය ගෙදරින් ගෙනාපු අය එහෙම නැත්නම් මේ එක එක දේවල් ලොක් කරලා බලන්න හදන ගතිය වෙනුවට පෙනෙන්නේ මොකද්ද ප්‍රසිද්ධව ඒක අටුවාචාර්ය නිවාසේ විසුද්ධි මාර්ගයට අටුවාව ලියනකොට සඳහන් කරලා තිනවා යතාපාකටං විපස්සනා විනිවේෂෝ පච්චානුපහට්ටං අනුපහට්ටං තේනපි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බ බැස ගන්න වෙලාවට ප්‍රතිත්තනින් බැස ගනින් බැහැගෙන ඉවරනාට පස්සේ උඹට පේන්න පටන් ගන්න. ඒකෝට සමස්තයෙන් බලපන්. ඉස්සෙල්ලා පටන් අරගන්නේ ප්‍රසිද්ධ තැනින්. ඒක ඔය වචන කටපාඩම් කරලා කියන වගේ නෙමෙයි කරන්න ගියාම අපි බොහෝ විට මේ ඉෂලාපු කන තියේදී වාතය ආපු අංග ලොක් කරගන්න යනවා. ඒක කරන්න ගියොත් ඉතින් පටලැවෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන අතරතුර එෙහිදී සමාධිය නොවැඩී සිටින සිතේ යම් තද බවක් දැනු විටදී ආනාපාන සති භාවනාව නොකොට නවසීවතික සහ නවසීවතික භාවනා පහ පිළිකුල් සහ පිළිකුල් භාවනාව අවිදිත භාවනාව කිරීම සුදුසුද? ඔබ වහන්සේ නිදුක්ති රෝගී සුවපතමි. තව ලයිස්තුව තියෙනවා 40ක් ලියද හැකියි. ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන බව දන්න බව පේනවා මට. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ආනාපාන වඩනකොට අපි සමාධියක් නෙවෙයි බලන්නේ ආනාපානේ මේ ආශ්වාසය මේ ප්‍රාශ්වාසය කියලා දැනන සතිය තියනවාද කියලා ඒක ගැන සඳහනක් නැහැ මේ ලිපියේ. මේකෙදී කියලා තියෙන්නේ ආනාපානේ බලනකොට සමාධි වෙන්නේ නැහැ. තද ගතියක් වැටෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි ආනාපානේ නොකර වෙන එකක් අල්ලන්න දඟලන ගතියයි පේන්නේ තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය කියන්නේ ඔය මොකක්වත් නෙවෙයි. මම මේ වෙලාවේදී සද්ධාහනව නෙවෙයි, රූප බලනව නෙවෙයි, වේදනා විඳිනව නෙවෙයි, හිතනව නෙවෙයි, හුස්මේ ඉන්නේ කියලා දන්නවනම් එච්චරයි. ඒ නිසා ඒක පිළිවෙත් බොහොම සාදරව බලන්න ඕනේ. එහෙම නැත්නම් කැත්ති තියාගත්ත මාළු කැල්ල වගේ නැවතීක ජීවිතයකට යන්නේ කොහොමද කියලා බල බල අනපරදියා වැළුවොත් ඕක තමයි පේන්නේ. එමයේ මං අහිංසක විදිහට කියන්නේ මගේ මූලික උපදේශ පන්තිත් නැවත උන්කක් දෙන්න. ඊළඟ එක කරන්ඩ ඒ කරන දේ කියනවා නම් මේ මේ එකක්වත් නුසුසුකම් විදිහට මං තාකින් බලන්නේ මේ මොනක් જાති යෝජනා කරත් තාමත් ඕනතරම් ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පවත්වන්න මෙවැනි ලියුම ලියනකොට පූර්ණ සුදුසුකම තියෙනවා. ඒක පිළිබඳව මට 100 200ක් විශ්වාසයි. ඒකේ නාමේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එකකුසේ කියලා নানা ආකාර යෝජනා ක්‍රම ව්‍යාපෘති ගෙනාවට ඉඳගෙන ආනපාන දාන්නත් එපා. මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවනම් වැඩේ හරි. ඔය හිතන සමාධිය හෝ ඉන් තද ගති ඕන දෙයක් අරකට සම්බෝධ. ඒ නිසා කරුණාකරලා ඒ ටික දැන් හත් වෙනි දවසේ ඉන්න බව දෙවෙනිසටත් මම මතක් කරනවා. තාම මේ මූලික දේවත් සුද්ධ කරගත්තේ නැත්නම් අපි අන්තිමටම ආයෙත් යන්න ලැහැත්තිලා කමට අමාරු කරන්නයි. අනේ ස්වාමීන් වහන්සේ අන්දිසලා කමටහනක් දෙන්නකෝ කියන්නේ පටන් ගන්නවා. ඒ වෙනුවට දැන්වත් අඩු ගන්න බලන්න මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ඉඳගෙන බවට අවදි වෙන්න පුළුවන්ද? ඒක දිගේ ඉදිරියට යනකොට ඕන තරම් ඉස්සරහට ওই නවසීවතික වගේද කරත හැකි. නමුත් ඉන්න බවවත් දන්නේ නැත්නම් මොන නවසීවතිකද? මම මේ දැන් මෙතන ඉන්න බවවත් දන්නේ නැතුව කොහෙ යන්නේ? මම කරන්න දන්නේ මූලික පදනම සකස් කරලා දෙන්න නිසා නැවත සැරයක් නියතමානීව උත්සාහයක් කරලා බලන්න කියලා මම ඉල්ලා හිටියා. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා පිළිබඳ විස්තරය එක සක්මන. යටිපතුලේ තුවාලයක් නිසා උඩ මළුවට ගිය නොහැකි විය. ලනුපැදුරේ සක්මණේදී විලුඹේ සිට මහ ප්‍රැංගිල්ල තෙක් යටිපතුලේ ස්පර්ශය හොඳින් දැනේ. මෙනෙහි කරන්නේ ස්පර්ශයයි. ලනු ගැටවලට තදවීම, එවිට උණුසුම, පාය දෙහිල් වීම, එවිට සිසිලස හොඳින් දැනේ. ශබ්ද බාධාවක් නොවේ. සිතවිලියයි. නැවත සතිය පිහිටුවමි. වරින් වර අසතියෙන් සිතවිලි වැල්ලයි. ආපසු හැරෙන තැනට පියවර දෙකක් පමණ දී සෝදානම් වී දෙනෙත් පියාගනිමි. හැන්න තැන නතර වී මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් තප්පර 20ක් 30ක් පමණ සිට දැන් පියා පියා දැස් පියාගෙනම හැරෙනවා හැරෙනවා යයි මෙනෙහි කරමින් හැරෙමි. දෑත දෙපය ලිහිල්ව තබාගත් විට සිරුර සැහැල්ලුව සරලව දැනේ. ඉදිරියට හෝ පසුපසට බැඳගත් විට මුලදී ජවයක් එයි. මදකින් එය එයද රතයක් සේ නැගෙන විට අත්වල පිහිටීම අත්වල පිහිටීම මාරු කරමි. දෙක පරයන්කය. ඊයේ හා අද පරයන්කවලදී වරණ ඇතුළේ පිම්බීම හැකිරීම කමඨහනේ නිතර සිත පිට යයි. එවිට පිම්බෙනවා හැකිලෙනවා යයි මෙනෙහි කරමි. හොඳටම අවදි බව ඇත. ඊයේ නළලේ වම්පස මැස්සොක් යන වාසේ දැන්නේ. එටි ඍජු මාර්ගවල නතර වෙමින් හැරි හැරි ඒ ඕලාරික ගමනකි. එන් මදකට පසු ඊට වඩා සියුම් ලෙස දිමියන් ඇවිදින වාසේ අක්‍රමවත් ගමනක්. වම් වම්පස කම්මුල නළල හා මණික් කටුවේ දැනිනි. අද මැස්සාට හා දිමියාට පසු දිගටම දැනෙන්නට වූයේ කෝප යනවා වැනි ඊතාසියම් අක්‍රමවත් ගමනකි. නලල කම්මුල පිට හා ගෙල යන තැන්වල කිති කිති දැනීම නිසා කීපාරක් අතින් පිස දැම්මෙමි. මෙය එක්කෝ ධාතුවල ක්‍රියාකාරීත්වය නැත්නම් භාවනාවට බාධක වූ සිතේ මායාවකී සිටුනේ. කෙසේ වෙතත් විනෝදයක්ද ඇතිවිය. ඔබ වහන්සේට මෙසේ පැවසීම සඳහා වාක්‍යද මේ ඒ වෙලාවේදී සිටි සකස් විය. මේ බව දුටු විට ආපසු සිට කමඨහනට ගත්ෙමි. මේ මුළු ක්‍රියාවලියට යටින් පිම්බීම හැකිලිම පැහැදිලිව පෙන්වී. මේ සියලු දැනීම් වැඩි වශයෙන් සිරුරේ වම්පසය. එහි විශේෂයක් ඇද්ද? මේ අතර වරාණ තුල හිස පමණක් නොව උඩුකයම වමට බර වූ බව වරින් වර පෙනී ඍජු කරගතිමි. කඩා වැටීමක් එය කඩාවැටීමක් නොව හොදෙක්ම ඇලවීමකි. දෙක ඊයේ හා මුල් දවස්වල පරයන්ක වැඩි කොටස පටන්ගත් වේලේ පටන්ම සිත පිටයයි. නබමාව කවටහන්නට එමි. නැවත පිටයයි. බොහෝ විට මුල පටන්ම මුළු උඩුකයම ඉදිරියට හෝ දකුණට නැවී හිස කඩා වැටුනි. එය විගසින්ම දැනගෙන කෙලින් වෙමි. නැවත එසේ වෙයි. සිතවිලි බහුලය. ඇතැම් මේවා අවුල්ය. එහෙත් දැඩි ආවේග කිසිවක් නැත. සාමාන්‍ය පැවැත්ම SMS ක්‍රමයටය. දානය ගන්නා විට ආහාර පිඩ මෝටගෙන දැස පියා ගනිමි. එවිට මුළු සිරුරම නොදැනී දත් දිව සහ උඩුතල් පමණක් සැපීමේ ක්‍රියාවේ යෙදෙන බව පමණක් දැනේ. ගිල්න විට උගුර දැනේ. වතුර බීමේදී වීදුරු අල්ලාගත් අත දෙතොල හා දිව පමණක් දැනේ. මේකදී ඇත්තටම ක්‍රියාකාරී ජීවිතය විස්තර සක්මනේ විස්තර හොඳයි. නමුත් පරියන්කේ විස්තර එච්චරම ගොනු වෙලා නැහැ. මේ ලියපු ටිකම නැවසරයක් බැලුවනම් මේට වඩා ගොනු කරන්න ඉඩ තිබුණා. කෙසේ නමුත් මේ අවදි භාවය පිළිබඳ කතා කරලා තිනවා හිත පිට ගිලා නැවත ඉනේ ගැන කතා කරලා තිනවා ඒ වගේම කූඹිතලිය නැසේ ආනපනේ බලන්න පුළුවන් බව කතා කරලා තිනවා ඒව ඇත්තම සෙල්ලක්කාර ගතිය ඉතින් ඒවත් කීපයක් එක තමයි ගමන යන්නේ ඒව නැතුව අපිට කිසිම වාහනයක් නැති පාරක පිඹීම හැකිලිම විතරක් වාහනේ නැගලා යන ගතියක් නැහැ. ඉතින් මේ ඔක්කොම විනෝදයකට කරගත්තොත් මේ සෙල්ලක්කාරකමකට කරගත්තොත් අර එදිනදා ජීවිතේ කැම කන්නකොට වතුර බොනකොට පේන සජීවීකම වගේම හොඳේට පරියන්කේ වාඩිලා පිඹීම හැකිලිම බලනකොටත් පොඩි පොඩි අරියාදු කීපයක් තිබුණාට මේ පිඹීම හැකිලිමත් එක්ක සුහදකම නැත්නම් අන්‍යම් ප්‍රේම සම්බන්ධය කියන්නකො පවත් ගන්න පුළුවන්. ඒක නෑ ඇත්තට මේක අනියමක නෙමෙයි මේක ඇත්තටම නියමම කතාවද ගන්නේ. අනියම් ප්‍රේම සම්බන්ධය තියෙන්නේ මේ මේ සද්ද වේදනා හිතවිලිත් එක. ඒකත් යවරින් බලන ගමන් අල්ලපු ගෙදර ගෑනිත් එක්ක දීගේ කන්නත් පුළුවන්. ඒක හොඳ නෑ පොඩි උන්ට කියලා දෙන්න. පොඩි උන් නෑනේ මෙතන ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මේ නාගයාට ඕවා කිව්වට මං හිතන්නේ පිටපොටේ අයියා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන අර එකක් මේ ඒ කූඹි දුවනවා සත්තු යනවා වගේ දැනෙන එක ධාතු ක්‍රියාකාරීත්වයක්ද නැත්නම් මේ ඒ ගැන කලබල වෙන්න බෑ. ඒකල කලබලිච්ච ගමන් වෙන්නේ ආනාපානට අනදර කරනවා. ඒක උරු වෙලා ඒක ඇත්තටම නිකන් පසුබිම් සංගීතයක් වගේ චිත්‍රපටයක තියෙන පසුබිම් සංගීතයක් වගේ එහෙම නැත්නම් වේදිකා සැරසිලි වගේ නාටකම යනවා නාටකම යන අතරේ මේ ගොඩාක් වැඩ යනවා ඒව ගැන අපිට මේ වෙලාවේ විස්තර හොයන්න බෑ ඉස්සල්ලාම කරන්න තියෙන්නේ ඒ කෝඹි නලියනවා දඟල් නාසික ආනාපානෙ පේනවනේ පිම්බීම හැකිලින් පේනවනේ ඒ පිම්බීම හැකිලිම පේන්නේ කම්පන චංචල උණුසුම් සිසිල් ගති වගේද නැත්නම් මේ හුස්ම පන ප්‍රාණය වගේ කියන සෙන්ටිමන්ටල් එහෙම නැත්නම් සම්මුති පැත්තෙන්ද නැත්නම් මේක නිකන් මේ නියුමැටික් පම්ප් එකක් වැඩ කරනවා වගේ පිස්ටනයක් වැඩ කරනවා වගේ ධාතු වැඩක්ද කියලා ඒකේ ධාතු හොයනකනම් වටිනවා හැබැයි ඒ වෙනකොට පේන වටපිට දේවල් ගැන වැඩිපුර කහවන්න ගිය ගමන් ආනපනට අනදර වෙනවා. හැබැයි හොඳට කරගෙන යනකොට ඒ ආනපන විතරක් නෙවෙයි වටපිට තියෙන වගේත් ආනපනේ හරහා ආනපනේ දක්ෂකම හරහා පේන්න පටන් ගන්නවා. එනිසා ප්‍රධාන තැන ප්‍රධාන තැන දීගෙන යන ගමන ගියොත් අවුල් විස දෙනවා. අපි අතුරු දේවල් බලන්න ගිය ගමන් අර ආනපනත් එක්ක තියෙන සුවද භාවය ඍජු සම්බන්ධයට බාධා වෙන්න ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ මට හැම දෙයක්ම වම් පැත්තෙම දැනීමේ විශේෂත්වය. මේක ඉතින් කොමියුනිස්ට් කාර්යයන්ගේ ඇති. පාමාංශික අධිකේ තියෙනවා. එහෙම එකක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපිට දක්ෂිණාංශික කට්ටියක් තියෙනවා. පාමාංශික කට්ටිය ටික දවසක් ගිහලා දැන් සීතල යුද්ධයව කොමියුනිස්ට් කට්ටිය ගියා. දැන් ඔන්න දක්ෂිණාංශික. දැන් ඒ කට්ටියත් ගිහිල්ලා ආයේ කොමියුනිස්ට් වාදී ආයෙ නැගිටලා යනවා. විශ්වවිද්‍යාලේ දිනම් කොමියුනිස්ට් ඒක එන්නේ. ඔව් එහෙම නැත්තම් තමයි පොඩ. ගෞණ්‍ය භාවනා ගුරු ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි 17 වන දින උදෑසන 5 6 දක්වා පරයක් භාවනාවේදී වෙනදාට වඩා ක්‍රමානුකූලව සිත සමාධි කර ගන්නට පුළුවන් වුණා. 8යි 15 භාවනාවේදී තෙසේම වුණා. වහාම සක්මන් භාවනාවට පිවිසියා. වෙනදා වගේ ඉක්මනක් නැහැ. ඊටාම සෙමින් සක්මන් මළුවට බරව ඔසවනවා, තබනවා භාවනාව කළා. ඉබේම කෙරුණා. පය පොළොවට තද වෙමින් තදට හැමින් තබන්නයි කැමැත්ත. සිත පිට ගිය බවක් දැනුනේ නැහැ. සක්මනේත් පරයන්කේත් වෙනස සහ සමාන බව තේරුම් ගැනීමට හැකියාව ඇතුණායයි සිතමි. මෙතෙක් මා සිටියේ සක්මන ඇත්තේ ඇඟේ පතේ හිරි ඇරීමට තිබෙන එකක් කියයි. දැන් තේරෙනවා මේ සිතේ හිරි නිවා ගැනීමට තිබෙන මහා මාර්ගයක් බව. සම්මා සම්බුදු සරණයි. ඔය නිසා උඟක් වෙලා උනේ පහුගිය දවස්වල අර ඉදොර කාලේ අනිතික මේ මැද මිදුලේ හිකී තිබුණා. දැන් සරත් පෙරේදා ඉඳලා මට නිතරම ඇවිල්ලා ආරාධනා කරා. දැන් ස්වාමීන් වහන්සේ අපි අතු ගාලා මැද මිදුල හදලා තියෙනවා. තාම කවුරක්වත් ඉන්නේ නැහැ. ඉතින් මං කොයි ඉතින් කොහොම තමයි ඉතින් අපි පිටි සකස් කරලා හිටියර දෙයියෝ වැඩි නැහැ නේ. ඉතින් ඔහොම ලෑස්ති කරලා තවත් බැලි දාලා ඉතින් ආරාධනා කරන්න කියලා කට්ටියට වැඳ බිඳුළු පාවිච්චි කරන්න කියලා. පුළුවන් තරම් එළිය සක්මන් කරන්න. ඒ සක්මන් කරනකොට පුදුම විදියට මේ භාවනා ජීවිතය ඇඟට වදින එහෙම නැත්නම් මේ ඉඳගෙන සමාධිය හොයන එකට තියෙන මේ කෑදරකම කැඩිලා සක්මනේ ඉබේම වැඩේ සීහිලා එනවා, ඇහිලා එනවා. එතකොට ඒක තේරෙනවා ඔය හිතන විදිහේ මේ කාලේ මෙරීමක්වත් කාලේ නාස්ති වීමක්වත් නෙවෙයි. එතන තමයි ප්‍රශ්න විසඳෙන්නේ කියලා. ඉතින් මේ වීලි කාලේ ගුණේ තිබුණොත් හොඳයි. පරියක භාවනාවට හොඳයි. ඒක නිසා හොඳට සක්මනයි පරියන්කයි දෙක සම්බර කරන්න මගේ මේ මේ මතක් කරන්න තියෙන කාරණා මේ ඇතුලේ සක්මනට පෙළඹෙන්න එපා වැස්සක් වගේ ප්‍රශ්නයක් නැත්තම් පුළුවන් තරම් ඉදී සක්මන් කරන්න එතකොට ආවට පස්සේ පරියන්කයත් හරියනවා දැන් අපි ඉන්නේ හත් වෙනි දවසේ ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඒක නිසා මේ මූලික පාඩලවිලි මූලික දේවල් තියෙනවනම් මේ මුලිචාට කියලා ආයසරය මූලික බණපටි අහලා හදලා දෙන්න පටලවිලි ටික දිගහැරලා දෙන්න. දුන්න පස්සේ ඉතින් අල්ලගෙන යන්න පටන් අරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පින්වත් වේවා. මම සක්මන් භාවනාව ඉගෙන ගත්තේ ඔබ වහන්සේගෙන්. මම වම දකුණ ලෙස පියවර ඉදිරියට එසෙමි. ලනුපැදුරේදී පාදයේ බිම තබන විට හොඳින් සතිය තබාගත තබාගත හැකි විය. වලදී දනුවට ලෙස දකුණ වම ලෙස පාදයේ ඔසවා බිම තැබූ අතර පසුව ඔසවනවා ගෙනෙනවා තබනවා ලෙස පියවර මෙනෙහි කළෙමි. ස්වාමින් වහන්සේ මට පිය 15ක් පමණ සිත විසිරීමට නොදී පාදයට සිත දවා පියවර පියවර දකුණ වම ඔසවනවා තබනවා ලෙස අරමුණෙහි සිත පැවැත්විය හැකි විය. ටික වේලාවක් යන විට දකුණු පාදයේ මෙන්ම වම් පාදයේද කලවා ඇටේ ඉදිරියට එසවි ධනහිස නැවී කෙන්ඩා ඇට චලනය වී විලුඹ ඇට බිම වැදී පසුව පා පා ඇටත් ඇඟිලි ඇටත් බිම වදින බව අරමුණු විය. මෙහිදී මට සක්මන තුළ මේ මම කරන ලෙස අරමුණු විය. මෙහි මමෙක් නැත යන අදහස ඇති විය. ලණපැදුරේ තද ගතිය, වැලි පොළවේ සිනිඳු ගතිය, ටයිල් මත පාදයේ පතුල අල්ලා ගන්නා ගතිය වැටහින. මෙවර 15ක් 20ක් මේ ක්‍රියාවලිය සිදුවන විට ශබ්ද හා සිතුවිලි නිසා සිත විසිරුණු අවස්ථා නැතුව නොවේ. සිත විසිරීමට ගත වූ කාලය තුල සිත විසිරුණු බව දැන ගතිමි. එෙහිදී ශබ්දය නිසා සිත විසිරුණු විට සිත පිට ගියා පිට ගියා කියා මෙනෙහි කරන විට නැවත සක්මණට සිත ලබා ගැනීමට හැකි වූයේ. ඒ ශබ්දය කෙරෙහි මෙහෙය වූ මගේ සිත තුනී වී ගෙහෙනි. සිතුවිලි සිතට ගලා ආවිටද මම එය හැඳිනගෙන සිත පිට ගියා පිට ගියා කියා වහාම හැඳින ගතිමි. එවිට ටික වේලාවකින් සිත පිට ගියා යා මෙනෙහි කරන විට සිතුවිලි තුනී වී ගොස් සක්මනේ සිත පිහිටයි. මම සක්මන තුළ සතිය පවත්වා ගැනීමට පුළුවන් ගැනීමට පුළුවන් මගේ ප්‍රශ්නය මේ සක්මනේදී සිදුවන ක්‍රියාවලිය දකුණ වම ඔසවනවා තබනවා වායෝ ධාතු සම්බන්ධ ක්‍රියාවලියක්ද දෙක සක්මණේදී එනේන අරමුණු සියල්ල මෙනෙහි කළ යුතුයද තුන ප්‍රශ්නය මට දකුණ වම දකුණ ඔසවනවා තබනවා ලෙස සක්මනේ යෙදෙන විට කලවා ඇටය දන හිස ඇටය කෙන්ඩා ඇට විලුඹ ඇටය පා ඇට ඇඟිලි ඇට ඡායාවක් ලෙස මතුවී පෙනේ මම එය වර්ධනය කරගත යුතුයද පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි ඔබ වහන්සේට උතුම් නිවන් සාක්ෂාත් වේවා සෑහෙන තොරතුරු ප්‍රමාණයක් දැකලා තිනවා. පේන නිකන් ඉස්ලාම් වතාවට වගේම දැකපුවාම පුදුමයකට කාන්දම් ගතියක් ඇදලා යන ගතියක් තියෙනවා. නමුත් තාම සැක තියෙනවා. මොකද්ද මෙනේ කරන්න ඕන කියලා. මෙනේ කිරීම නෙමෙයි අපිට තියෙන සක්මනට එන්න එන්න හිත හාද වෙනවනම් එයා පෙන්නනවා පෙන්නන්න ඕනේ. ඒ පෙන්නන්නේ ඇටපැස්සෙන් පෙන්නලා අසුබෙට ගෙනියලා අතිපංජරිය පෙන්නනවද එහෙම නැත්නම් මේක රූකඩයක් වගේ නැත්නම් වායෝ ධාතුවේ චිත්ත කිරිය වායෝ ධාතුවෙන් ක්‍රියාත්මක වෙනවද කියන මේක ගැන එච්චරම දඟලන්න ගත්තොත් අර සෞඛ්‍ය සම්පන්න වර්ධනේ බාල වෙනවා. ඒ නිසා පුළුවන් තරම් සක්මන්ට නිසිනින්දී මගේ මම කියන්නේ අනායාසෙයි. කිසියම් ආයාසකින් තොරව සක්මන වෙන්න ඇරලා ඉබේ කර දෙන්නක් මට්ටමට ගිහිල්ලා වෙන කෙනෙක් දිහා බලා ඉන්නා වගේ මේක බලනකොට අන්න තමයි තේරෙන පටන් අරගනි පටලවිලක් නැතුව. අරක බලන්න මේක නොබලා ඉන්න ආදි වශයෙන් අරක මෙනෙහි කරන්න මේක මෙනෙහි කරන්න ගියොත් තාම බාලාංශපන්ති ඉන්නේ. කරුණාකරලා සක්මනට යන්න විනාඩි 30 40 පැනලා අනායාසයෙන්ම සක්මන වෙන්න වෙනකොට තමන්ම තමන් දිහා බලා ඉන්නා වගේ ඒ අනායාසයෙන් සක්මන වෙද්දී දේශ බලා සිටීමට කියනවා පරතෝ සංකල්පය කියලා පරතෝ දැක්ම කියලා වෙන කෙනෙක් විදිහට බලනවා. එතකොට ආය කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නෑ මේකේ මමෙක් නෑ ආත්මයක් නෑ වයින් කරපෝනික් එක වගේ යනවා. එතනින් පස්සේ තමයි ඇත්තට සක්මන පටන් ගන්න. එතින්ද යනකම් අපි මේ සක්මන්ට අවශ්‍ය පරිසරය සකස් කිරීම තමයි කරන්නේ. ඒ නිසා එනේන දේ මෙනේ කරන්න ප්‍රශ්න වෙන්නත් එපා. ඒ ඇටසැකිල්ල පේනා වගේ දේවල් පිළිබඳව ප්‍රශ්න කර ගන්නත් එපා. තාම මෝරපු නැති ලකුණු. බලන්න අනායාසයෙන් නිසිනින්දේ සක්මන වෙනකම්ම සක්මලුව හුරු කර ගන්න. සාමාන්‍ය වේගෙ දෙන්න තීලා ඉබේ සක්මන වෙනකොට ඒක දිහා බලනකොට තමයි කියන්නේ භාවනා නොකරනකොට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. මේ මේ දැන් වෙලා තියෙන්නේ භාවනාවට ඒ අවශ්‍ය කරන සප්පාය කරනු අනුග්‍රහ දක්වන අවස්ථාව. යන විදිය හොඳටම හොඳයි වෙනස් කරන්න එපා. නමුත් බොහෝ වෙලා ගිහිල්ලා හොඳට සිද්ධ වෙන්න අරින්න චක්‍රමලුව හොඳට හුරු වෙන්න අරින්න ඒකලා පිට කෙනෙක් බලන්න ආසේ බලන්න පුරුදු වෙච්ච දවසේ ආයාස කරගතිය අඩු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන ලෙසටම ධර්මයේ හැසිරීමට උත්සාහ කරමි. ස්වාමීන් වහන්ස යටපත් වූ නීවරණ ධර්මයක් නැවත මතු වාස්තාවක් පිළිබඳ ඔබ වහන්සේට ප්‍රකාශ කරමි. තීන මිද්දය. කාලයක් තිස්සේ තීන මිද්දය සක්මණේදී බොහෝ අවස්ථාවල දිගටම පැන නැගී තිබුණි. ඒ කඩාගැත්තෙමි. නැවත වරක් පැන නැගීන බව දැනුනි. වෙනස් ආකාරයකට. එනම් පතුල තුල ගමන් කරන රටාව බලමින් ඒ වෙනස්න ආකාරය දකිමින් වරාණකලේ නම් රටාව අවසාන පතුල තුලින් දැක ගැනීමට හැකි වූයේ කීප විටක්ම පතුල බරට දැනී සුලං කපාගෙන කැඩි කැඩි ඉදිරියට යන අයුරින් සැහැල්ලුවෙන් පොළොවට වදින ආකාරයෙන් ආකාරයත් බොහෝ විට මේ එක පාදයක් තුලින් වරාණකලේ පතුලට සිට තැබුව විට දුටුමි සිතත් රැක ගන්න උත්සාහ කළ අවස්ථා හරිය අවස්ථා ඇත උදාහරණ මෙනෙහි කිරීමෙන් ඊයේ සිට පරයන්කයට යනකොටම වේදනාවක් එනවා නැවත නිදිමත එනවා. කීපවරක්ම උත්සාහ කළත් එලෙසමයි. ඕන දෙයක් වෙද්දෙන් කියලා නිදියාගත්තා. අද උදේත් හොඳින් අවදි වුවත් පෙර ලෙසම සක්මනේදී නිදිමත ගතිය, අස්බර ගතිය, තීන මිද්දේ නැගී එන බව සිහි කරමින්ම සක්මන් කළෙමි. බුදුගුණ සක්මනේදීම ඉදිරියටත් පසුපසටත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වැඩි වෙමි. නිදිමත නැති විය. හුඟක් අවස්ථාවල මෙලෙස මට බුදුගුණ පිහිට ඇත. උදේ පරයන්කයටම ගියමි. ඉඳගන්න පමා විතරයි සිත අරමුණේ පිහිටියත් නිදිමත. ගැස්සෙමින් අවදිවීම, කරකැවීමෙන් අවදිවීම, ඉස්සරහට පිටිපස්සට පැද්දීමෙන් මෙලෙස වේගෙන් වේගෙන් අවදිවේ. සතිය ඇත. එක්වරම තේරුණා වෙනස් වීමක් බව. සතියට හොඳට බල කැවුණා. හොඳට හොඳ කෙලින්ම වුණා. මේ දුකක් බව අනාත්ම බව සිත විට තේරුම් ගිය බව තේරුණා. උතුම් ධර්මයේ සාන්දිටික බව තේරුණා. මනසට කයට සතුටක් දැනුණා. ධර්ම රත්නේ ගාතාවක් කියමින්ම නැගිට්ටා. ඔබ වහන්සේට තව තවත් ධෛර්ය ලැබේවා අප වෙනින් අප දැනුවත් කරමින් මේ මග යාමට උත්සාහ කරන එක ගැන සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා සියලු සත්වෝ සුවපත් වේවා මේකේ අර ලස්සනට හදාගත්ත පස්සේ නැගිටලා ගියයි කියලා තියෙනවා මට අඬන්න හිතෙනවා. ඔක්කොම හරි ගියාට පස්සේ ගාතාවක් කියලා නැගිට්ටා. කන පැලෙන්න ගන්න එපා. මෙච්චර අමාරුවෙන් බබානිදි කෙරුවට පස්සේ ඌ ආයෙත් නැගිටව ගත්තා. ඒ වගේ වෙලාවක නිදි ගැටි වැටි ඉඳලා නැගිටට පස්සේ ඒක පාරට අකුණු විදුලි කෙරුවා වගේ උත්තර හිත අවදි වෙලා. ඒ වෙලාවට ගෙනියන්න ඕන පුළුවන් තරම්. ආයෙ නැගිට්ටොත් වෙන්නේ අර කලතුරු කල බලහිකම් කියපේ ප්‍රොජෙනේ ගන්න දන්නේ නැහැ. අනිත් ටික නම් සාර්ථකව කරලා තියෙනවා ඇත්තටම. උනන්දුවක් තියෙනවා. ඒ වගේම මේ තීන මිද්දේ නැතුව තීන මිද්දේ අවබෝධ කරන්න කොහොමඩක්වත් බෑ. ඒක හොඳට මතක තියාගෙන කෙලෙස් ඕන කරලා තියෙනවා කෙලෙස් අවබෝධ කරගන්න. ඒක කෙලෙස් ආවම පසු බාලා අඬලා මේ යුද්ධෙන් පෙරද බලා යන එක නෙමෙයි කරන්න තියෙන මොකද ඒක යහපැතට පැන්නට පස්සේ ඊට පස්සේ ප්‍රෝජෙන ගන්නවා. ආයෙන්නේ නෑ ඔය වගේ වෙලාවක්. ඒක නිසා ඒ වගේ උනන්දුවක් ඔය වගේ ජයග්‍රාහී හැඟීමක් ඉතින් එහෙම ආපු වෙලාවක් කියලා තියෙන කැම වේලක් නැතර වුණත් ගමනක් නැතර වුණත් ඒ හම්බ වෙච්ච එකේ ඒ කටයුතු ටික කරගන්නයි කියන්නේ. ඒක ලියලා තියෙන වැරද්දක්ද එහෙම නැත්නම් වෙලා තියෙන මේකද කියලා හිතා ගන්න මාරු වෙලා තියෙන්නේ වගේ අවදි වෙච්ච වෙලාවක නැගිටලා ගියා කියන එක නම් ඒක මේ මේ අවස්ථාවේ ප්‍රයෝජන දන්නේ නැති අවස්ථාවේ වටනකම දන්නේ නැතිකම වෙච්ච එක. ඒ නිසා ඒ වගේ වුණාම සියල්ල කැප කරලා ඒ හම්බෙච්ච අවස්ථාව දිගට හිත යන දේට උඟාක් තිය ගමනක් කරනවා. උඟාක් ගැඹුරට යන්න පුළුවන්. ඒ වෙලාව පැහැරරි නැතුව දිගට ප්‍රයෝජන ගන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ අනේකෙම ඉතුරු කොටසක් තියෙනවා ස්වාමින් වහන්සේ කාලයක් සිට සිතට එන සිතුවිලි හඳුනා ගන්නා බව වරහන් ඇතුලේ සමහර අවස්ථාවල තේරෙනවා. සමහර අවස්ථාවල වෙනස් වීම දකින්නවා. මේ සිත හඳුනාගත් හඳුනාත් ගන්නවා. සමහර අවස්ථාවල දැන දැනත් තරහ ගන්න අවස්ථා තියෙනවා. සසර බය නිසා දිගට ගෙනියන්නෙත් නැහැ. සමහර අවස්ථාවල වරන් ඇතුළේ නිවසේදී දැන දැනත් තරහට කේලම් කියනවා. ඒ තරහා දිගට යන්නේ නැහැ. විරුද්ධව කියපු කෙනා සමග ඒ තරහ ඇත්තටම නොදැනී කතා කරනවා. සමහර අවස්ථාවල පරයන්කවලදීද කුඩා කාලේ දේවල් මතකයට ඇවිත් ඉක්මනට නැති වෙනවා. උඟ අවස්ථාවල ළඟ ළඟ කියපු දේවල් කරපු දේවල් වරන් ඇතුලේ පුදුම් ගැනීම පරයන්කේදී සිඳුනවාර වරන් ඇතුලේ මීට කාලකට පෙර ඉබේ කියවෙන අවස්ථා තිබුණා. හුඟක් වෙලාවට ගාතාමයි කියන්නේ. එතකොටම සිහිය එනවා වර්තමාණයට. මම දන්නා කුඩා කාලයේ සිටම පංචශීල රකින්න හුඟක් උත්සාහ කළ කෙනෙක්. ශීලයේ කැඩුණු අවස්ථාත් මතක තිබෙන තරම්. කුඩා කාලයේ සිටම අවංකකම, පිරිසිදුකම පිළිවෙල බලාපොරොත්තු කෙනෙක් මි. දැන් නම් වමනාවට වඩා අවංකකම එක්තරා විදිහක දෘෂ්ටියක් බව තේරෙනවා. මම ටික ටික තේරෙන බවක් වැටෙනවා. සමහර මට ටික ටික තේරෙන බවක් වැටෙනවා. ඔබ වහන්සේ අපට ධෛර්ය දෙනසේක්වා. කාන්තාවක් වගේ මට වෙන්නේ කියන්නේ අනකට. කේලංකාරියක්. තරහට කේලං කියලා කියලා. ඒ වැඩි මම දන්නේ නැහැ. මගේ නම් පොඩි කාලේ ඉඳලා මගේ හිත කියලා තියෙන කවදාකවත් පන්සිල් රකපු වද පහ රකපු කාලයක් මතක නැහැ. කඩපු ඒවා නම් තොංගන. හැබැයි කවදාකවත් කනගාටුකුත් නැහැ. කවදාකවත් කනගාටුවන්නේ නැහැ. දවල් මිගෙලට ඇදානිය ලොක්කොටම පේන්නේ උපාසක මහත්තයෙක් කායි. හැබැයි වැඩේම කනවා. පශ්චාත්තාපෙකුත් නැහැ. කවදා පිළිවෙලක් ගැන හිතුවෙත් නැහැ. නමුත් ධර්මයට අහුණාට පස්සේ කොහෙ ගෙනියනවද කියලා කියන්නේ. ඒ නිසා හිතවිලි පේනවයි කියලා පටන් අරගන්න එක එක පැත්තකින් බලනකොට හිතේම මායාවක් විතරයි. හිත හිතට හිතවිලි පේනවා කියලා කියන්නේ හිතීම දරුවෝ. ඉතින් ඒකට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. නමුත් භාවනා කරනකොට විතරයි අපිට මේ කටයුතු වටිනා දෙයක් එහෙම නැත්නම් පොත් බැීමක් කරගත්තේ නැත්නම් අපි කොච්චරක් කාලේ නාස්ති කරනද පශ්චාත්තාපෙට එනිසා ඒක පිළිබඳව අවබෝධ කරගන්න පටන් ගන්නකට පස්සේ හිතටම බාර දුන්නාට පස්සේ මේ දරුවෝ ටික බලාගනි කියලා ඒක හැමදාම යහ යහපත තමයි පිටාන්නේ ඒ නිසා මේක යාන්තම් පටන් ගන්නමක් විතරයි මේ ගැම්ම කඩා ගන්න තු ඉදිරියට ගෙනිච්චොත් සර්වචන්සේ සඳහන් කරන ප්‍රකාශ භාවයටපත් වෙන්නපත් වෙන්න ධර්මයේ දිනනවා සංගවන්න සංගවන්න අකුසලේ වැඩෙනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්ඡන්නෝ කියලා තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ දිනන්න නම් ප්‍රකාශ කරන්න හෙලි කරන්න හෙලි කරපු ගමන් සත්‍ය එළියට එනවා බොරුව වැලකිලා යනවා ඉතින් ඒකේ මූලික පියවරයි ඔය පටන් ගන්න දෙයි උනන්දුවෙන් කරගෙන යන්න කියලා කියතයි ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය නමෝ බුද්ධාය ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ සුසුම් රැල්ල සිහින් වී නිබ්බිදාව අවස්ථාවේ භාවනාව කරගෙන යමි. පරයන්කේදී මම දැන් මෙතන යයි මෙනෙහි කරන විට සිත සමාධිගත වී හිස් අවකාශය වෙත යමි. පෙරදීමෙන් නොව අවකාශය නිතරම ආලෝකමත් වේ. සමහර විට ඊට තීව්‍ර වේ. ගත සහැල්ලුය. විවේකී ස්ථානයක සිටිය හැකිය. මුලදී පැයක් පමණ ගෙවන විට වේදනා සංස්කාර පැමිණියත් දැන් සංස්කාර පමණක් විතින් විට පැමිණේ. වහන්සේගේ ධර්මදේශනාවෙන් පසු එම සිතුවිලි වෙන් වෙන්ව හඳුනා ගතිමි. සමහර විට හිත ද්වේෂසහගත වූ විට ද්වේෂයක් ලෙස හඳුනා ගතිමි. ඉන්පසු එම ද්වේෂසහගත සිත නිසා කනස්සල්ලටපත් වේ. පසුව දොම්නසක් හටගනී. එලෙස බලා සිටන විට එම සිතුවිලි අඩු වී යයි. ගෞණීය ස්වාමින් වහන්සේ එසේ එම ද්වේෂ වේදනාව බලා සිටීම වරන් ඇතුළේ දේශයේ කනස්තලු බව දුම්නස නිවැරදිදයි පහදා දෙන මෙන් දෙපා නමද ආදිමි. එසේම සිත සමහර විට සිතවිලි ඔස්සේ ගලා යයි. සමහර විට සතිය ශක්තිමත් වීම විගසම මූල කර්මස්ථානයට පැමිණේ. නමුත් සමහර අවස්ථාවල සිතුවිලි එලෙස දෙකටම ගලාගෙන යන විට සිත වික්ෂිප්ත වේ. එවැනි අවස්ථාවල පරයන්කෙන් නැගිටීමට සිත් වේ. බොහෝ විට නැගිට සක්මන් කරමින් නැවතත් ඒ සිත මෙනෙහි කරමි. ටික වේලාවකට පසුව සක්මනට සිත යොමු වී සිත සමාහිත වේ. ගෞණීය ස්වාමින් වහන්සේ gedara පරිසරයේදී ගැටීම් වැඩි නිසා බොහෝ විට පරයන්කයට ගිය විට සිත වික්ෂිප්තව පවතී. මෙවැනි අවස්ථාවලදී සිත පහන් කර ගැනීමට ගත යුතු මාර්ගය පහදා දෙන මෙන් ගෞණී ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදීම නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. නිරෝගී සුව පතමි. අර රණ්ඩුවේ තමයි කෙලස් කැපෙන්නේ කියලා මතක තියාගන්න. හරි වෙහෙසයි. ඒක හරි පරාජිතයි කියලා හිතෙන්නේ. නමුත් ওই රණ්ඩුවේදීමයි මූණට මූණ දාලා ඉන්න වෙලාව විතරයි කෙලස් කැපෙන්නේ. අපිව සමාහිත කරන්න, tempat කරන හිටියට ඒක මේ ආශෝක්ෂයේ පිණිස හිපීත වෙන්නේ ඒක සමාධියකට හොඳයි. විවේක තානායමක් වගේ. නමුත් ගෙදර ගියාට පස්සේ වැඩියෙන් ගැටුම් වැඩි ඒටිඑඩ්ඩි උත්සාහ කරනකොට කෙලස් නැති තැනක වැඩි වේලාවක් භාවනා කරුවට වැඩිය අර රණ්ඩු ASCII ඔට්ටු වෙලා ඉන්න වෙලාවේ වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව නඩත්තු කරගන්න පුළුවන් නම් අපිට ලැබෙන අත්දැකීම හරීම සාරයි. හරි බරපතලයි. ඉතින් ඒකට ද්වේෂ කෙරුවොත් කවදාකවත් මහානකම හරියන්නේ නැහැ. පැවිද්ද හරියන්නේ නැහැ. ඒසයි gederදී හම්බෙන අභ්‍යාසයට දක්ෂ වෙන්න ඕන. දක්ෂ වුණාට පස්සේ තේරෙනවා මොන විදියෙන් කවුරු කරදර ස්වරූපේ යෝජනාවට ඉස්තර කිරීම Taman අතින් උන් නැත්තම් එකක්වත් වළංගු වෙන්නේ නැහැ. ඕන කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. යෝජනා කරාට ඉස්තර කිරීම වෙන්නේ Taman අතින් ප්‍රතික්‍රියා කිරීම. ඒ නිසා මේ තියෙති තොරතුරු අනුව බලනකොට මේ වගේ තැනක ද්වේෂත් එක්ක වැඩ කරනවට වැඩිය වැඩ කරනකොට ලැබෙන ආනිසංස වලට වැඩිය gedara පරිසරයේ ගැටුම් වැඩි නම් එතනදී ආරවුල් හදා ගන්න නැතුව ජීවත් වීමේදී ලැබෙන අත්දැකීම කෙලස් කැපීම වැඩියෙන් සිද්ධ වෙනවා. හරි වෙහෙස කරයි. හරි නිය උද්දණ්ඩ මිල්කලා ඇරියා වගේ වෙහෙස කරයි. නමුත් වැඩේ වෙන්නේ එතනයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒවා ඉල්ලගෙන ගන්න එපා. ඒක කර්මයක්. ඒක අත්කෙල්මතාන යෝගයක්. නමුත් මේ පැමිණිච්ච දුක පැණි රහකට ඇතගෙන වැඩ ගත්තොත් තමන්ට පැවිදි වුණත් එකයි ගිහි වුණත් එකයි කියන සංකල්පයට කවදාරි එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ද්වේෂක්මයි තියෙන ගිහියත් එක්ක ඒක එච්චර වටින වැඩක් නෙවෙයි. ඒක නිකන් මේ දෙලොක් අතර හිරවිල්ලක්. ඒ නිසා බාර ගන්න මේ බෞල සිද්ධි බහුල ජීවිතය, අභියෝග බහුල ජීවිතය, අභ්‍යාස බහුල ජීවිතය හැකි ප්‍රමාණයෙන් ලෑස්තිලා ගිහිලා ජය ගන්න උත්සාහ කෙරුවොත් මම හිතන්නේ භාවනා කරන එකට වැඩි gedara කට්ටියට ලාභ හිටි. එද මල අර කටුවත්තක් ඇදගෙන යනවා වගේ කොයි වෙලාවෙත් රන්තරඩුවලේ උරුට්ටුවමනේ තියෙන්නේ. කරවන පොඩ්ඩක් හිටපුවා gedara මේතර තඹුපත කාලා පුදියන්න පුළුවන්. එතකොට මටත් හොඳ කියයි. නැත්තම් මටත් gedara ගියාට පස්සේ බයි. මේ ගෙනියලා මොකද්ද මේ කරලා තියෙන්නේ? තිබුණටත් වැඩිය කේන්තියක්. මෛත්‍රී භාවනා කරලා එහෙම gedara ගියොත් නම් ගණ්ඩ දෙන්නේ අම්මෝ තිබුණට වැඩිය 10 ගුණකින් කේන්තියක්. විපස්සනා කරලා කියවනම් ටිකයි යන්නේ. ඒ ගිහිල්ලත් කේන්ති ආවට පෙන්වන්න නැතුව හිටියන ගෙදර කට්ටිය නිවන් දකින්න ඕගොල්ලන්ට වැඩි. කල්ැතු. ප්‍රශ්න ඉවරයි. දැන් ස්වාමීන් වහන්සේ වරක් ස්වාමීන් වහන්සේ කිව්වා සති සමාධිය ගැනයි විදර්ශනා සමාධිය ගැනයි. සමත සමාධි විපස්සනා සමාධි. හරි. ස්වාමීන් වහන්සේ සක්මනේදී සතිය වඩා සමාධියක් ඇතිවිය හැකිද? එහෙමනම් ඒ தත්ත්වය කියන්නේ ආයත් සක්මණේදී සතිය වඩා වඩලා සමාධි තත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම සමාධි තත්වයක් ඇති වෙනවා කියන්නේ මොන වගේ තත්යකටද ස්වාමීන් වහන්සේ සක්මණේදී? එහෙම දෙකේ එක ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. පුළුවන්ද කියලා අහන්න ඕනේ. එහෙම නැත්නම් පුළුවන් පුළුවන් නම් මොකද්ද වෙන්නේ කියලා දෙකේ එකකටයි උත්තර දෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සත්‍ය වඩා සමාධිය ඇතිවිය හැකිද? අච්චරයි. එහෙම ඒක බලාගමු. ඒ තියෙන සමාධිය පෙන්වලා දෙන්නේ ටාගට් ලෑල්ලකට වෙඩි තියෙන එක නෑ පිම්මට වෙඩි තියෙන එක නෑ අතරේ. ටාගට් හිටපු ලෑල්ලකට වෙඩි තියෙනකොට අපි කොහොම හරි බුල්සයි කර තිබ්බයි කියමු. නමුත් පයින් එක පිම්මට වෙඩි තියෙනකොට වදින්නේ නෑනේ වදින අමාරු. නමුත් එකක් වැදුනොත් අර ටාගට් ලෑල්ලකට 10ක වැදුනට වඩා වටිනවා. පයින් පිම්මට වදින එක. සක්මණේ තියෙන ක්‍රියාශක්තියක් එක්ක ඇස් දෙකත් ඇරලා සද්දක් දකින්නවා තියේදී යන ගමනේ සතිය පවත්වනකොට මොකද්දෝ පුංචි සමාධියක් එනවා ඒක නිකන් අර පයින් පිම්මට වෙඩි තියනවා වගේ ඒක හරිම සෙල්ලක්කාරයි හරියන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ මොකද දඟලන ටාගට් එක නෙවෙයි කියන්නේ තියෙන්නේ ඒක හරියට කියනවනම් මේ පොළවේ කෙනෙක් සමබර වෙවිදිනවා තව කෙනෙක් මේකට බැරලයක් කියලා බැරල් එක උඩ ඇවිදිනවා සමබර කරගෙන පෙරලෙන බැරලයක් උඩ ඒක මැජික් නේ එතකොට. එයත් සමබරයි. අනිත් එක නම් පොළොවේම ඇවිදින සක්මණේ ගමන පෙරලෙන බැරලයක් උඩ සම්බර කරනවා වගේ තියෙනවා. නමුත් සමතයක් තියෙනවා. එහෙම නැත්නම් සම ඒකෝදි භාවයක් තියෙනවා. සමාහිත භාවයක් තියෙනවා. ඒකාග්‍ර භාවයක් තියෙනවා. ඒ මොකද ඒ සර්වචන් වහන්සේ චෛසික ධර්ම දිහා බලන හැටියට බලනකොට ඒකාග්‍රතාවය නැති එකම හිතක්වත් දේවදත්ත ගාවත් නැහැ. අපි ඒක දන්නේ නැහැ. අපි ඒක අර කෙලෙස් සමාදන් වෙන්න නිසා. ඕන මෙතක ඒකාග්‍රතාවය තියෙනවා. ඒ වෙලාවට ඒක මුළු ගැනීමලා තියෙනවා. මම කවුරු හරි හිතුවොත් එහෙම දැනගත්තොත් එහෙම මට යම් වෙලාවක ආනපන හොඳට කරලා ආනපන සංහිඳිච්ච වෙලාවක තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා නම් මේ වෙලාවේදී මට අරමුණක් කියලා එකක් නැහැ. නමුත් ඒ වුණාට මට හොඳටම තේරෙනවා මට මැරෙලා නැති බවම මට හොඳට තේරෙනවා මට නිින්ද ගිහිල්ලත් නැති බව. මට සීමුර්ජා වෙලත් නැහැ කියලා. ඒ මැරිච්ච නැති බව සක්මණ දිහල්ලන්න පුළුවන් නේ. මම මැරිලා නැහැ කියන්නේ. මට දැන් නිින්ද ගිහිල්ලා නැහැ කියන එක. මට දැන් ක්ලාන්ත වෙලා නැහැ කියන එක. ඒ නිසා අර ලකුණු ටික මේකේ තියෙනවා. අර ක්‍රියාශක්තිය නිසා මේක පේන්නේ. ඒ නිසා ක්‍රියාශක්තිය පුංචි කරලා හරියට බලන්න හිටියොත් පරියන්කේ ඉඳගෙන ඉන්න කොටයි පරියන්කේ හොඳට සමාධිගත වෙච්ච වෙලාවකයි සක්මණේට ගිහිල්ලා හිටගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි ඔය හතර තැනේදිම මම මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන ඒ මූලික తত্ত্বය හතර පොළේදිම තියෙනවා ඒ නිසා සක්මන් කරලා කරලා සක්මන හුරු වුණාට පස්සේ ඒකට අනායාසයෙන් කරන වෙලාවේදී සක්මන්ට යnderලා දේශ බලන්න හිටියොත් ඒකේ තියෙනවා මොකද්ද සෙල්ලක්කාර සමාධියක් ඒක විදර්ශනා සමාධියක් නැත්නම් ක්ෂණ භං ක්ෂණ මාත්‍ර සමාධියක් කියලා කියන. ඒ ඒ චිත්තක්ෂණේ ඉතින්නේ. නමුත් එකලසක් තියෙනවා. ඒ වගේ සමාධියකින් තමයි කෙනෙක් කමේ කැවිදින්නේ. ඒ වගේ සමාධියකින් තමයි කෙනෙකුට තනිය දණ්ඩ ගන්න පුළුවන්. ඒ වගේ සමාධියකින් තමයි කෙනෙකුට තනි කෝච්චි පිල්ලක ඇවිදින්න පුළුවන්. නැත්නම් ඇවිදින්න බෑ. ඒ නිසා ඒ හැම තැනකදීම තියෙන තමන්ම තමන්ගේ අම්මා මරණ වෙලාවටත් තමන්ම ගිහිල්ලා බුදුහාමරණට මල් පූජා කරනවා දෙකේදීම චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. ඒක චිත්ත tattයක් මේ අපිට තටමන්න තියෙන දෙයක් නෙවෙයි. නමුත් අර අපේ හිත දෙස්දෙන නිසා අම්මා මරන වෙලාවට අපිට කවදාකවත් හිතෙන්නේ සමාධි හිතක් ඒකාග්‍ර හිතක් මේකේ තියෙනවා කිය. මොකද අර කෙලෙස් ඒ තරම්ම උග්‍රයි. නමුත් මේ වෙලාවෙත් වැඩේ කරන එකලසක් තියෙනවා. පිටිපස්සෙන් මයික් එක කිල්ලනවා. අපි එනවා අපහුව ප්‍රශ්න එනවා මේ නෑ නෑ ඔය කතර කමන්නේ මයික් එක අරගෙන අපි රැස්සිනවා මෙතෙන් ආයේ. ධක්මනේ යනකොට සුගා සෑහෙන වෙලාවක් යනකොට ඇත්තටම හොඳ සමාධියක් වගේ එනවා. එතකොට වාඩි වුණාම ඇවිල්ලා හරීම නිශ්චල ගතියක් මුකුත් නැති ගතියක් දැනෙනවා Tamanne. ඊට පස්සේ ආපහු ටික වෙලාවක් ගියාම තමයි ආපහු මේ ආනාපාන සතිය හරි නහරි භාවනාව කරනවා. හුඟක් වෙලාවට එහෙම එහෙම භාවනා කරන මේ සක්මන් කරුවාම ඒක වෙනවා. ඒකයි. ඒක ඒක තමයි ප්‍රයෝජන ගන්න කියලා කියන්නේ සක්මණෙන් එන ඒ සමාධිය එහෙම පරියන්කයට ගෙනියන්න. පරියන්කයෙන් එන සමාධිය පිට වෙන කොහොමකත් යන්න බෑ කතා කර කර ඉන්න බෑ කෙලින්ම සක්මණට යන්න. කවදාරි මේ දෙන්න ආද වෙච්ච දවසේ සක්මණයි පරියන්කයයි අපිට යුද ප්‍රකාශ කරන්න පුළුවන් මම අද දවසම සතියකින් ඉන්නවා කියලා. ඒ වගේ වැඩ දෙක තුනක් එකතු කරගන්න නැතුව අපිට මුළු දවසේ සතියක් සතියකින් ඉන්නවා නැත්නම් අප්‍රමාදී ජීවිතයක් ගත කරනවා වගේ කරන්න බෑ. ඉතින් මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. අවාසනාවක ඇති අද භාවනා කරන උග දෙනෙක් සක්මන අඳුරන්නේ නැහැ. එහෙම නැත්නම් හිතන අපරාධ කාලේ නාස්ති කිරිලක් නිකම් ඔයිට වැඩිය හොඳයි ඉඳගෙන ඉන්නවා නම් කියලා. ඉතින් ඒ කෙනා තනි කකුලේ යන්න ඇවිදින්න හදනවා වගේ. කෙන්දෙන් පනින්න හදනවා වගේ. පනින්න පුළුවන් හරි වෙහෙසයි. නමුත් සක්මනයි පටියංකය දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වුණාට පස්සේ භාවනා ජීවිතය කියන එක නිකන් විනෝදාංශයක් වගේ වෙනවා. ඕක තමයි ඔය ඉල්ලන්නේ. ඒක තමයි කියන්නේ සක්මණේ හොඳට හිත නිකන් ක්‍රීඩා තරඟයක් කරන එකන ටිකක් දුවලා ඇඟ වෝම් අප් කරගත්තට පස්සේ තමන්ගේ ඉසව්ව හොඳට කරනවනේ. ඉතින් කවුරු හරි කිව්වොත් මේ ක්‍රීඩා තරඟට කලින් ඇඟ වෝම් අප් කරන්න අපරාධ ශක්තිය වැය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ශක්තිය තියාගෙන ඉන්න ඕනේ. ඒක ණය වැය කරන්නේ නැතුව ගෙලින්ම ඉවෙන්ට් එකට ගිහිල්ලා කරන්න ඕනේ කිව්වට ඇඟ සූදානම් නැහැ. ඇඟ කර්මන්නේ නැහැ. ඇඟ ෆෝම් ෆෝම් වෙලා නැහැ. ඉතින් බුදුජානනාංශ කියන්නේ හැම වෙලාවෙම වැඩේට යන ඉස්සර වැඩේ කර ගම්බීර කව සලකලා මුදුවට ඇඟ කර්මණී කරගන්න. කාර්යයට දක්ෂ කරගන්න, මොබිලයිස් කරගන්න. ඉතින් ඒ දෙක සම්බන්ධ වුණාට පස්සේ තියෙනවා මේ දෙක දෙකිනක එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීම gedara dora ජීවිතයකදී ගන්න අමාරු. ගෙදරක දැවට එහෙම පැයක් සක්මන් කරලා ගිහිල්ලා ආයෙ සක්මන් පරියන්කේ ඉඳලා ආයෙසරයක් පැයකට යන තරම් නැහනේ අපි ඊට වෙටි කඹරන්න එපායි දවසක. බර අදින්න එපායි මුඤ්ඤහරක්නේ අපි. අපිට එහෙම විවේකයක් අපි කාටවත් දීලත් නැහැ, ලැබෙන්නේත් නැහැ. ලැබුණත් ඒ වෙලාවේ මේ වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුව ළමයෝ කියලා පැය දෙක තුනක් තියෙනවනම් කොහෙද ගමනක් දාගන්න. එහෙම මේ සක්මන් කළා ඒ වාඩි වුණත් ඊට පස්සේ කරන හැම වැඩකදීමත් ඒ හොඳට සිහිය තියෙනවා ඒකට ඒකට පැන්ඩෝල් හරි මොනවා හරි බොන්න වෙනවා <laughs> ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇවිදින එකම නෙමෙයි ගෙදර කරන හැම ක්‍රියාවකදීම හොඳට සිහියෙන් කරන්න පුළුවන් ඒක තමයි ඉතින් අපි කාකට ගහගන්න දෙයක් තියෙනවා උකට ඒක තමයි අපිට ඕන කරලා තියෙන්නේ ඔක තමන් ගෑණියක් වුණත් පිරිමියෙක් වුණත් පවුලක් නරද කරත් මොන දේ කරත් ඒකට යන්ත්‍රයේ ටියුන් කරගන්න නැතුව යන්ත්‍රේ තෙල් වතුර ටික දාගන්න නැතුව අපි නිකන් ඇක්සලරේටර් එක පෑගුවාට වැඩේ හරියන්නේ නැහැ. අපි ඒක නට් ඇන්ඩ් බෝල්ට් බලලා වතුර දාලා තෙල් දාලා එන්ජින් එක හදන්න එපා. අපි කෘෂිකර්මදී අපිට උගන්වන දෙයක් තමයි අක්‍ර 100ක විතර ඉඩමකට ඇට දාන්න පටන් අරගත්තාම මැෂින් එකට ඇට දාන ටෝං ගන්නක් දාලා මේ වගේ විශාල පිට්ටනියක ඇට දම දම යන්න ඕනේ ට්‍රයල් එකට. මේ මැෂින් එකේ හැම නොසල් එකක්ම වැඩ කරනවාද? ඉතින් එතකොට ඇට සාමාන්‍ය ගොවියෙක් ගණන් ඇට මේ ෆීල්ඩ් එකට ගිහිල්ලා මැෂින් එක ඔක්කොම චෙක් කරලා ඉවරලා තමයි ෆීල්ඩ් එකට යන්නේ. ඊට පස්සේ එක නොසලයක් හරි වැඩ කරුවා නැත්නම් සෑහෙන පාඩු වෙන්නේ. හැම එකක්ම වැඩ කරන්න ට්‍රයල් එකට සෑහෙන පෙට්‍රල් ගාණක් සෑහෙන ඇටතෝගයක් ඔක්කොම දුවන්න ඕන. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි දන්නේ හැම නොසලකෙම හැම එකටම ඇටි ගාණේ වැටෙනවා. ඊට පස්සේ ඒක අක්කර ගණන් ඊට පස්සේ හානවා. අන්න ඒ වගේ යන්න ඉස්සෙල්ලා මැෂින් එක ශේෂ්ඨයට දාන්න ඉස්සෙල්ලා ෆීල්ඩ් එකේ දුවන්න ඕනේ මේ ග්‍රවුන්ඩ් එකේ දුවලා බලන්න ඕනේ වැඩ කරනවාද කියලා. ඒ ටික තමයි අපිව සක්මනේදී කෙරෙන්නේ. ඒක කරලිවල පරියන්කේද ගියාට පස්සේ ආයේ මේ පිටිය සකස් වෙලා තියෙන නිසා හිත සකස් වෙලා තියෙන නිසා මොකොත් නැහැ මේ දෙක සීහිලා පැහැහිලා හිටිනවා. ඒ ඒ හාමෝනියක ඒ සම්බන්ධතාවය ගන්න දන්නේ නැතුව එහෙම නැත්නම් මේ කයේ සහයෝගය ගන්න දන්නේ නැතුව ඉරියව් වල සහයෝගය ගන්න දන්නේ නැති වුණොත් එහෙම මෝඩ වඩුව අවුදත් එක පොරබදනවා වගේ අපි මේ මහා ලෝකෝට ඉත්තෝත්‍ර කිය කියා මෙනෙහි කර කර තටමැව්වට ඔය කියන එකාදී භාවය ඔය කියන එකලස් භාවය නෑ. හැබැයි ඉතින් අර මුලින් මුලින් මෝඩකමට කරලා තමයි අර ලස්සනට ටියුන් වෙන ගාන්න යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කාලසටහන අනුව සක්මන පැයයි පර්යන්කය පැයයි තියෙන්නේ. ඇත්තටම සක්මන පැයක්ම කළ යුතුයද? සතිය වැඩෙනවා නම් ඉක්මනට හැබැයි සතිය වැඩි එක නැවත සිතුවිලි වලින් හරි වේදනාවෙන් හරි සතිය කැඩීමක් ඇති විය හැකියි. හැබැයි ඊට වඩා කෙටි කාල සීමාවකින් පර්යංකයට ඉඳ ගන්න පුළුවන්ද? කොයි වගේ මොහොතකද පර්යංකයට ඉඳගත යුතුවන්නේ? ඒක අමාරු එකතරේ උත්තරයක් දෙන්න. අඬ අඬ ඉඳ බබෙක් නිදි කරවන්න ගියාට පස්සේ ඒ ළමයාට යන්තම් නිින්ද යනකොටම ඇඬවිලි මේ නැලවිලි කවි නතර කරලා කකුල් දෙක දිග ඇටුවොත් බබා ආය හැරෙනවා. නිින්ද ගියාට පස්සේ නැලවිලි කවි ටිකක් කියනවා. ඊට පස්සේ ආය යහට මට ටිකක් හෙල්ලුණාට නිින්ද කඩෙන්නේ නැති මට්ටමට ගියාට පස්සේ තමයි බබා බිම තියන් ඉන්සාර පරියන්කේකදී සක්පනකදී යාන්තමට දැම්මට සමාධිය ආවයි කියලා හිතුණු ගමන් පරියන්කේට ගියාම ඒ අතරමැදෙන ෂොක්ස් ටික ගන්න බැරුව කැඩෙනවා. එවනේ ඒ තීදී තව ටිකක් කරලා බලන්න. පළවෙනි සැරේම එනකොටම විනිශ්චය කරන්නේ නැතුව මොකද ඒක ආයෙ කැඩෙන්න ඉඩ තියෙනවා ආයෙ හදන්න පුළුවන් ඒක නිසා මම කියන්නේ මම මේ තහවුරු කරන දෙන බෑම කරන්න කියන එක නෙවෙයි Tamanට එක සැරේ පළවෙනිම එන ඒ සමාධි මට්ටමම ඕනට වෙඩි අදහන්න යන්න එපා ඒ කීයේදී කරලා බලන්න නාසයට යන්නේ නැහැ හොඳට තහවුරු වෙනවා තහවුරු වුණාට පස්සේ ඒ පරියන්කේ ඉඳලා සක්මන්ට යන සමාවෙද සක්මනේ සක්මනේ ඉඳලා පරියන්කට යන ෂොක්ස් ටික දරා කියා ගන්න පුළුවන් ගතියෙන් ආවට පස්සේ තමයි අපිට වාසිය ඇති කර ගන්න පුළුවන් වෙන්නේ කියනවා කුකුල් පැටියෙක් පිටරෙන් විදිච්ච ගමන් එයාට දවස් 3ක් පුදුමාකාර ඉමුනිටි එකක් තියෙනවා ඕන දැනකට ට්‍රාන්ස්පෝර්ට් කරාට උලඟට අහු උනාට වැසට වුණා මැරෙන්නේ නැහැ හැබැයි ඉපදිච්ච ගමන්ම බෑ ඉපදිච්ච ගමන් ඉන්කියුබේටරේ තියන්න ඕනේ කුකුල් පැටිය එළියට එන ඒ ගමන්ම අනවුන්ස් කරන්න ඕන ගෙනියන කට්ටියට ඒකට කියනවා දවස් තුනක් ඇතුළත ප්‍රවාහණය කරන්න. ප්‍රවාහණය කරාට පස්සේ කුකුල් පැටිය සම්පූර්ණ වල්නරබල් තත්වයකට වැටෙනවා. උගලකටත් අහුනොත් මැරෙනවා, සීතලට අහුනොත් මැරෙනවා. ඒ අතරමැදදී ට්‍රාන්ස්පෝට් කරන්න පුළුවන්. ඒ ටික අපි හරියට වැඩ ගන්නවා. එනිසා ඉපදිච්ච ගමන්ම බෑ ඉපදිලා පැය දෙක තුනක් හතර පහක් පටන් පටල වෙනවා. පටල වෙච්ච ගමන් එනවා උපරිම දැරීමේ ශක්තියකට. ඒ පරිණාමයේ හැටි ඊට පස්සේ ඒ තුන ඇතුළට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ආයෙ ගිහිල්ලා මුල අල්ලනවා. අන්න ඒ වගේ නිලුමක් තවාණෙන් ගලවලා කුකුරේ හිටෙව්වට පස්සේ ටික වෙලාවක් නෙළුම් රෝග අල්ලනවා. නෙළුම් රෝග ඇල්ලුවාට පස්සේ මහ පොළවේ හිටිනවා. ආයෙත් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ගත්තොත් මම. ඒ වගේ මේක ඇතුලේ අපිට ස්ථිරව මේක මෙහෙමයි කියලා විනාඩි ගාණෙන් හෝ කියන්න බෑ. අපිට පළවෙනි සමාධිය ආපු ගමනින් නැත්නම් සමාධිය එනවා කියව පමණින් ඒක විශ්වාස කරන්න එපා. ඒක ටිකක් රීන්ෆෝස් කරන්න. ඒක ගැල්වනයිස් වෙන්න ආරින්න. ඒක ටිකක් තහවුරු වෙන්න ශක්මණේම තව ටිකක් ඉඳලා අටල කර ගැනීම කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕක පළවෙනි දවසේ පළවෙනි සක්මනේ නොවුනට අපි දිගට භාවනා කරනකොට ওই පදම අහුවෙන්න පටන් ගන්නවා. ප්‍රැක්ටිකලි අහුවෙනවා. ඒකට ලියපු පොත් නැහැ. ඒවට ටෙක්නිකල් රයිටින් කරන්න බෑ. අද කියන එක හෙට වෙනස් වෙනවා. ඉතින් ඒක සීසන් වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් පිළිගත්ත මතය තමයි තමන් හුරු කරගත්ත සක්මන එහෙම නැත්නම් තමන් හුරු කරගත්ත භාවනා තිප්පොළ හුරු කරගත්ත දිශාව හරියන වෙලාවට ඒකෙම නැවත නැවත වාඩි වෙන එක වාසනා භාවනාවට ආධාරකයක් භාවනා පොළ මාරු වෙනවා නම් නිදි පොළ මාරු වෙච්චාම නිින්දයක් නැතුව වගේ ඒ වගේ මේ අර නිල්නු රෝගේන ගතියක් තියෙනවා ඒක තමයි අපි මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කියලා නේවාසික භාවනාවලදී කරන්න හදන්නේ. කාලසටහන ගන්නවා, පටියංක කරන තැන ගන්නවා, සක්මන් කරන තැන ගන්නවා, එකම ක්‍රමයේ දෙනවා. හරි නැත්නම් සම්පූර්ණකම නාස්තිය. හරියනවා නම් ඒක ඒක කරනකොට කරනකොට අන්තිමට තමයි බැලන්ස් වෙලා ඉන්නේ. පැය පැය නෙවෙයි හරියන්නේ. අන්තිමට හරියනකොට එහෙම නෙවෙයි හිටින්නේ. නමුත් ඒක වෙන කෙනෙකුට තව කෙනෙකුට කියන්න බෑ කියන එකයි මම කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශ කළා අද ප්‍රකාශ කළා අර කෙලෙස් භාවනා කරන අවස්ථාවේදී කෙලෙස් එනකොට ඒ කෙලෙස් කපන්නම කපලාම තමයි ගෙවන්න ඕන උපමා කළා කතරක් කිහියක් මොවත් තියෙනකොට අර ගිනිගලේ විසිවෙන විසිවෙන විදිහට තමයි ගෙවෙන්නේ කියලා. මගේ පෞද්ගලිකත්වයකීමක් මේ කියන්නේ එක් අවස්ථාව සමහර අවස්ථාවල මට හරියට දුක හිතෙන සිදුවීම් වර්ගයක් මතක් වෙනවා. මේ අවස්ථාවේ මේ පාරේ එච්චර උනේ නැහැ. ඉතින් මම යටපත් කරමින් තමයි හිටියේ. එක අවස්ථාවක මම ඒක දිහා බලන්න පටන් ගත්තා. එතකොට ඒක දිගේ සිතුවිලි වැරගිහිල්ලා ගිහිල්ලා මට හරියට මම ඇඬුවා. ඒ කියන්නේ භාවනාව අසාර්ථක වුණා කියන්න පුළුවන් මේ වෙලාවේ. මෙහෙදිත් නෙමෙයි පැයක් විතර අඬන්න සිද්ධ වුණා. ඒ කියන්නේ එක සිතුවිලි වැල් මහා දුර දිග ගියා. ඉතින් ඒ ඒකම අදත් මට ආවා සිතුවිල්ල මම වහාම යටපත් කරගත්තා. ස්වාමීන් වහන්සේ ඒක මොකද්ද මේ වගේ වෙලාවට ඒක තමයි ඒකත් අර මේ අහන ප්‍රශ්න වගේ පටන් ගන්නකොට කෙලස් බලය වැඩි සති බලය අඩුයි. එතකොට අපි කෙලස් වලට ඉඳ තියාගෙන gediy පිටින් ගන්න යන්නේ නමුත් ඒ අතරමැදව සතිය වඩාන වඩාන යනකොට යම් ප්‍රමාණයකට කෙලස් එක්ක එනකොටම බය වෙන්නේ නැතුව මැදට යනකම් යන්න පුළුවන්. ඒත් ඒක ගොඩ නැගීගෙන ඉදින් සටන පාවා දෙනවා. දවසක පුළුවන් වෙනවා මැද පහු කරලා ඉවෙන කම්ම බලන්න. එතකොට පේන්න පටන් ගන්නවා මේක ක්‍රමයෙන් නැగిලා ගිහිල්ලා බැහැලා යනවා. බැහැලා යන පැත්තේ ජයග්‍රහයි. නමුත් ඒක වැඩිගෙන එනකොට කෙලෙසය උද්දීපන වෙලා එන වෙලාවේදී අදාළ සතිය සහ අදාළ ලෑස්තිලා යන ගතිය නැත්තම් අපි අතරමඟ පාවා දෙනවා. එහෙම පාවා දීම් ලක්ෂයක් කරලා තමයි දවසක අපි අභීතව මේකට මූණ දීලා සති බලය සති ඉන්ද්‍රිය සති බලයක් වාටපත් කරගෙන එලාට කෙලෙස් වලට අඳුර පාලා වාසිබස් කියනවා අපිට පුළුවන් නම් වරින් මම ලෑස්ති ඉතින් හිතෙන්න එන්න බෑ අර සතියේ ශක්තිමත් නැති කෙනාට මේ වෙලාවදී අර තේරෙනවා කෙලෙස් ඇවිල්ලා අපිව චප්ප කරගෙන යනවායි කියලා. ඉතින් සමහරවිට අද කෙලෙස් ජයගත්තට හෙට වැටෙන්න පුළුවන්. නමුත් ගිහිලා ගිහිලා ගිහිලා අන්තිමට කෙලෙස් නැති කරන එක නෙවෙයි වෙන්නේ. කෙලෙස් පිළිබඳව අදිෂ්ඨාන ශක්තියක් එනවා කොච්චර උඹලා දැඟලුවත් ওই නැටුවත් මම తాවකාලික වාසුබෑවත් නැති කරනවාමයි කියන විශ්වාසය. ඊට පස්සේ ආව ඒ වැඩ ගොඩක් තියෙනවා තව ඉතුරුලා කරන්න හැබැයි හොඳ විශ්වාස හැඟීමෙන්. ඉතින් එතෙන්ට යනකොට තමයි මේ සාසනය පිළිබඳ නිත්‍ය හැඟීමක්. එනතන් නොසලින ශ්‍රද්ධාවක් ඉන්නේ. එතෙන් දෙනකන් සමහර වෙලාවට අපි වරින් වර වරින් වර චපල ශ්‍රද්ධාවක් එක තමයි කටයුතු කරන්නේ. ඉතින් මේකේ තියෙන මේ දෙක අතර ජයග්‍රහණයේ රහස තමයි පාවා නොදී සටන ගෙනියන එක. පාවා නොදී සටන යන මිනිහ අනිවාර්යයෙන්ම දිනනවා. පාවා දෙන මිනිසයා බුදුහාමුදුරු නියෝජනේ වරද්ද ගන්නවා ධර්ම නියෝජනේ වරද්ද ගන්නවා තමනුත් නියෝජනේ වරද්ද ගන්නවා කියන හැම වචනයක්ම අනුන්ගේ මන්දෝත්සාහයි හිත මන්දෝත්සාහයි කරනවා මම පාවා දෙන්නේ රටන පාවා දෙන්නේ නැති කියන මනුස්සයාට මේ ලෝකේ යට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන්නේ අතරමැද ඉඳගෙන සමහරු ජයග්‍රහී පැත්තට නැමිය නැමිලා ඉන්නවා සමහරු පරාජිත පැත්තට නැමිලා ඉන්නවා. ඒ නිසා ඒ සෙන් බුද්ධ ආගමේ ඒ සෙන් මාස්ටර්ස්ලා කියනවා මේ වගේ හටනක ඉන්න අපි කොයි වෙලාවෙත් අපි ඉන්නේ gedara බලා ආපහු යන ගමනේ. ඒකාන්තේ නිවනට තමයි යටේ. වර්ග ජයග්‍රහී වෙනවා වර්ග පරද වෙනවා. ඒකට පාව දුන්නේ නැත්නම් සරණ කෙලින්ම ආපසු ගෙදර බල යනවා. ඒ නිසා මෙතන තියෙන්නේ අප්‍රත්‍යතව ජයපරදුමතාවකාලිකව බලන්න එපා. ගත්ත ධජය, ගත්ත ධූරය විමනතබ දුර නික්ෂේපය කර නොකර දිගට ගෙන යාම තමයි අවශ්‍ය කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ඒක ඒකට පොඩ්ඩක් වෙලා වැඩි කර අරගෙන තිනවා සාකච්ඡාව සඳහා ඒ නිසා අපි මෙතනට කාලය ගනිමු. සක්මණ භාවනාවකට ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා තුනට නැවත සාමූහික භාවනාවකට මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාගම තෙරුවන් සරණයි